අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශිල්මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරු දන්න පරිදි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡා ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතර වාරයේදී කාටරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අවස්ථාවේ හැටියට ඒ කාලය පාවිච්චි කරන විදිහට අපි ධර්ම ගෞරවය යුතුව ආරාධනා කරමු ඉති මාත්‍යට මතක් කරමු අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි හඳුරන්නේ. අවසර ස්වාමින් වහන්සේ මම මුලින්ම සක්මනේ යෙදෙන්නේ හිටගෙන ඉන්න ස්වභාව පීඩවාගෙන ඉන්පසු ඇවිදිනවා කියා බොහෝ වේලාවක් යහට මෙහාට ගොස් වම දකුණ මෙනෙහි කරමි. ස්වාමින් වහන්සේ සමහර වෙලාවට හදවතේ බොහෝ ගැස්මක් පවතී. එය තිබුණද මම සක්මන් කරමි. ඉන්පසු පරයන්කයට ගිය විටද සමහර වෙලාවට මේ ස්වභාවය පවතී. ඒත් මම දිගටම තිබීම හැකිලිම අරමුණට ගනිමි. සමහර වෙලාවට මේ ස්වභාවය වෙනස් වෙයි. විටක පිම්බීම පමණක් ප්‍රකටව දැනේ. ඇකිලෙන ස්වභාවය වෙනවා හැටේ. එවිට පිම්බීම ඉහළට ඉහළට ගොස් යටිකය නොදැනී යයි. උඩුකයේ බොහෝ දේ සිදුවේ. රත්වීම, ගැස්සීම ආදී බොහෝ විපර්යාස සිදුවී මොහොතක් මොහොතක් මොහොතකින් අපහසුතාවයක් පවතී. තවත් මොහොතකින් ඉන්න ආසනය සමග ඉහළට යන බව දැනේ. එවිට හදවත ගැස්සෙනවා. බයක් දැනෙනවා. මොකුත් තේරෙන්නේ නැති බවක් දැනෙනවා. අවසර දීමේ පහදා දෙන්න. නිවන් සුව ප්‍රාර්ථනා කරමි. අවසානයේ වාක්‍ය දෙක දෙනකම් අහගෙන ඉන්න එක හෝ ලියන එකේ ගැටලුවක් නැහැ. එතකොට ඒ වගේ සක්මණේ හෝ පරියංකේ අරමුණට මුණ දෙගෙන ඉඳගෙන ඒකේ වෙනස දකිනකොට මොකද්ද කාංශයක් මොකද්ද පාළුවක් එහෙම නැත්නම් මොකද්ද අභියෝගශීලී අනතුරුදායක තත්වයක් වටේනවා ඒක තමයි ඇත්තටම අපේ සද්ධාව මනින මිම්ම අපි සාමාන්‍ය ප්‍රසාද සද්ධාව නැත්නම් අමුලික සද්ධාවෙන් හරියට යෙදිලා ඕනේ වැඩක් කරනවා නමුත් මේ භාවනා කරන යනකොට කාය ජීවිත নিরপেক্ষව දකින්න දේවල් වලදී ওই සද්ධාවමදි. ওই සද්ධාවෙන් යන්න බෑ. ඒ නිසා මේ වෙලාවේදී ඇති වෙන මේ චකිතේ මේ ප්‍රශ්න කරන ගතිය මේ සැකමුසු ගතිය තමන්ගේ නැත්නම් සැකමුසු ගතිය කියන්නේ සද්ධාවේ අනිත් පැත්ත බව තේරුම් අරගෙන මට මේක ඉදිරියට දිගටම කරගෙන යන්න ඇති වෙන්න ශ්‍රද්ධාව කුසල ඡන්දේ තියනවාද කියලා. ඉතින්දි ගණන් ගන්න බෑ. නමුත් පරියන්කේ මුලදී අදිෂ්ඨාන කරන්න ඕනේ. මේ කිසියම් සාධාරණ හේතුවක් නැතුව හිත සැක උපදවනවා. ඒ කිසිම පසුබිමකින් තොරව ඒ කියන්නේ කය පුදන්න ජීවිත පුදන්න කැමති නැහැ ශ්‍රද්ධාව අඩුයි. ඒ නිසා අනිත් දවසේ යනකොට ශ්‍රද්ධාවකින් යුක්තව යන්නේ. එතකොට ගොඩක් යහට යන්න බෑ. නමුත් මේ ඊට ටිකක් යන්න පුළුවන්. ආයෙත් දවසේ ආයෙත් යනකොට Tamanට තේරෙනවා මේකට අදිෂ්ඨාන ශක්තියක් ඉදිරියට යන ගැම්මක් එහෙම නැත්නම් කලපුරුද්දක් අහපුරුද්දක් තියෙන්න ඕනේ. කියලා බලනකොට මේ බය වෙලා තියෙන්නේ අහවල් කියලා කාරණාවකට නෙමෙයි. නිකම්ම නිකම් හුබස් බයක්. ටික ටික යන කෙනා ඒ කැපවීම හරහා අත්දැකීම හරහා ලබන ඒ ප්‍රතිශක්තිය ඒ ලබන උපේක්ෂාව මොන දෙකවත් හරියන්නේ නැහැ. ඒකටම ගිහිල්ලා ඒකම තමන්ම ශ්‍රද්ධාව ඇති කරන තමන්ම කාය ජීවිත නිර්පේක්ෂ ඉදිරියට යනකොට තේනවා කිසිම හේතුවක් නැති දේවල් වලට අපි මේ හොඳ දේවල් සිද්ධ වෙද්දී පස ගන්න. නරකට නම් අපි මග විභාගයක් නැතුව එහෙ පානියෝ. ඒ නිසා මේ හොඳ වැඩ කරනකොට ශ්‍රද්ධාව උරගා බලන්න ඕනේ. ඒකේ දුරු කරගන්න ඕනේ. නිසක බව ඇති කරගන්න ඕනේ. ඒ සඳහා සීලය වාංගුවට තියාගන්න සතිය ගන්න නැති බව දැනගන්න ශ්‍රද්ධාව වර්ණගා ගන්න, පෝෂණය කර ගන්න. එතකොට තමන් ඉදිරියට යන තමන්ගේම ශක්තිය. ඒකට ඉල්ලීමක් මේ තියෙන්නේ. සද්දපදාද සද්ධාව බලවත් සද්ධාාවක් බවට පත් වෙන්න සාමාන්‍ය පුංචි වීර්ය නික්කම වීර්යයක් බවට පත් වෙන්න අවශ්‍ය ශක්තිය ඉල්ලන්නේ. ඒක මේ දිස්ථානයේම ලෑස්ති වී යෑමෙන්ම සම්පාදනය කරන්නයි තියෙන්නේ පිටකේනකොට කරන්න උදව්වක් නැහැ. නමුත් ලෑස්තිලා හරියට ගියාම ඔක හැප්පෙන්න දෙයක්වත් නැහැ. ඒ නිසා ධෛර්යයෙන්, ශ්‍රද්ධාවෙන් ඉදිරියට යන්න කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ආනාපාන සති අරමුණට හිත යොමු කරනවත් එක්කම අරමුණට යන්නට පෙරම අඟල් එකමාරක දෙකක පමණ අරයකින් යුත් රවුමක් නිදහස් වීමක හිත නිදහස් වෙනවා. නැවත ටික වේලාවකින් හිත ආනාපාන සතිය අරමුණට දැනෙනවා. වාර දෙක තුනකින් නැවත නිදහස් වීමක නවතිනවා. නමුත් සමහර විට ආනාපාන සති අරමුණෙන් සිතිවිලි වලට යනවා. ඉන්නත් කාමින් වහන්සේ මේ පාදා දෙන්න. වහන්සේට නිවන් අවබෝධ වේවා. මේකෙත් අර ඉස්සල ප්‍රශ්න වගේ මොකද්ද ආනාපානෙට යන්න පුළුවන් ගති වෙනතට වැඩි නම් මේ සිදුවෙන දේවල් Tamanට පේනවා නම් පිටින් පහදා දීමක් කරන්න බෑ මොකද්ද මෙතන මතුවෙන ප්‍රශ්නේ මොකද්ද මෙතන ඕනේ අත් උදව්ව මොකද්ද මෙතෙන්ට ඕනේ අනුග්‍රහය කියන එක අහනකොට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න ලියපෙකනාට කියන්න පුළුවන් නම් මෙන්න මේකයි මට දැන් වෙලා තියෙන්නේ. මට එක්ක සැකයක් තියෙනවා, එහෙම නැත්නම් මට බයක් තියෙනවා, එහෙම නැත්නම් මට මේ වෙන කායික පීඩාවක් තියෙනවා කියලා මේ ලියවිලා නැහැ. කවුරු හරි ඒක දැනගන්න කැමති නම් මේ විසඳන්න ඕනේ මොකද්ද කියන එක ලියවිලා නැහැ. පේන විදියට කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙයට වැඩේ යනවා. ඉතින් නමුත් අන්තිමට කියලා තියෙනවා මේක විස්තර කරන්නයි කියලා. මොකද්ද විස්තර කරන්න කියන එක මට එච්චර ඉල්ල වෙන්නේ නැහැ. ඉදිරිපත් කරනවා නම් හොඳයි සභාවට. එහෙම නැත්නම් මේකට නැවත නැවතත් මුණ දෙන අදහසින් ලෑස්ති වෙලා යන්න. ඒක උසන පේන ප්‍රශ්නයක් මොකක්වත් නැහැ. කල්යාණ මිත්‍රයන් වහන්සේ ප්‍රධානසේකේ මඟ පෙන්වීම යටතේ භාවනා කර ඇති මට දැන් සති ගණනාවක් තිස්සේ ආශ්වාස ප්‍රශ්වාස සංසිඳීම සිදුවී ඇත. මේ දෙස එලෙසම බලා සිටීමට උපදෙස් ලැබී ඇති නමුත් මට මහා බියක් දැනේ. ඒකට ඒ කියන්නේ අනපනිය හරියාගෙන එනකොට බයක් දැනෙනවා කියන එක. ඉතින් ඒක තමයි මේ රූප කර්මස්ථානයේ ඉඳලා ඒක කීකරු වෙනකොට මොකක් හරි නාම කර්මස්ථානයක් වෙනවා වේදනාවක් වෙනවා බයක් වෙනවා එහෙම නැත්නම් එක එක දේවල් කරන්න හිතෙනවා. ඉතින් ඒකට මේ ආනපන මෙනෙහි කරා වගේම තමයි දැන් බය මෙනෙහි කරන්න. මට දැන් තියෙන්නේ ආනාපාන ප්‍රශ්නයක් නෙවෙයි. සතිය තියෙනවා, ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා. එන බය බයක් වශයෙන් මෙනෙහි කරන්න හැප්පෙන්න දෙයක් නැහැ. ඒකට මූණ දුන්නොත් හැප්පෙන්න දෙයක් නැහැ. මූණ දෙන්නේ නැතුව පස්සෙන් පස්සට යන්න ගියොත් කොහොමඩක්වත් සරණ පරාදයි. ඒ නිසා මේ එන මතුවෙන දේ බාධා කියලා හිතනවා නම් සැකමුසුණන් ඒ දේම Tamanට වැටෙන තාලෙන් මෙනෙහි කරන එකයි කරන්න ඕනේ. මෙනෙහි කරලා බලනකොට එහෙම එහෙම කියන එකත් හොඳ නෑ. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ එහෙම බය වෙන්න දෙයක් මෙතන නැති බව මෙනෙහි කරලා මොන දෙනකොට නැති වෙනවා. ඒ නිසා සරල පිළියම තියෙන්නේ ඉදිරිපත් ඉදිරිපත් වෙන දේ මෙනෙහි කරන්න සැකයක් බයක් වශයෙන් එහෙම නැත්නම් නිදිමතක් වශයෙන් හෝ මෙනෙහි කිරීම තමයි මේකට සරල උත්තරේ තියෙන්නේ. নমස්කාර වේවා අපේ ස්වාමින් වහන්සේ මා මීට පෙර සක්මන් භාවනාවේ යෙදෙද්දී තිබූ සතියට වඩා අද දින සක්මන් භාවනාවේ හොඳින්ම තිබුණි. මා මුලින්ම පාදයේ ඔසවන බවත්, යැවෙන බවත්, බිම තැබෙන බවත් හොඳින්ම දැනුනි. ටික වේලාවක් එසේ කරද්දී සක්මනේදී ඇතිවන ශාරීරික ක්‍රියාකාරීත්වයන් පෙනේ. පා ඔසවන විට විලුඹ ප්‍රථමයෙන් එසවි, පා ඇඟිලි වලට මහ ඇඟිලි වල මහ පැටැඟිල්ල අවසානයටද එය එසවේ. පාදය ඉදිරියට යැවීමේදී අනෙක් පාදයක ස්ථිරරේ බර වැටේ. පා බිම තැබීමේදී විලුඹ ක්‍රමයෙන් බිමට ස්පර්ශ වී ඇඟිලි අවසානයට බිම ස්පර්ශ වන හැටි දැනේ. දැන් පෙනේ. මේ දැනීම එක දිගටම නොපවතී. විවිධ ධර්ම කරුණු මෙනෙහි වීම නිසා මූලික කමඨහන සාමාන්‍යයෙන් වැටහි ධර්ම කරුණු දිගේ යන ස්වභාවයක් දැනේ. මේ බාධාවක්ද ස්වාමින් වහන්සේ. තිරුවන් සරණයි. ඔය තමන්ට බාධායි නම් ඒ ධර්ම කරුණු කම්පනා වීම නිසා නැවත වමට දකුණට හිත ගන්න බෑ. ඒ කාරණා කාරණා මතක් වුණත් Tamanට අවශ්‍ය වෙලාවට සැක දුරු කරගන්න අදහසින් ආය ආනපණ්ඩ යන්න පුළුවන් නම් බාධාවක් නැහැ. ඒ නිසා බාධා වෙන්නේ Taman දක්වන ආකල්පයේ හැටියට තමයි. ජයග්‍රාහී හැකි සංඥාවෙන් බැලුවොත් බාධාවක් නැහැ. බාධායි කියලා හිතුවොත් ඒ බාධා. ඒ නිසා මේ වෙලාවට අවශ්‍ය කරනවා වීරත්වයක්, ලෑස්ති මනසක්, කොයි දේ ආවත් සැකනම් ප්‍රශ්නක් තියුණොත් මූල කර්මස්ථානේ මෙනෙහි කරන්නේ මූල කර්මස්ථානේ මෙනෙහි කරගන්න බැරි තරම් වුණොත් තමයි ඒක බාධාවක් වෙන්නේ. සැකයක් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ පිටිබඳ එක්ක ප්‍රකාශයක් කරන්න පුළුවන් ද මෙනෙහි කරන්න පුළුවන් නැත්නම් උත්සාහයක් කරන්න. එතකොට Tamanටම Tamanගේ කමඨාන සුද්ධ කරගන්න පුළුවන් තැනකට එනවා. ගෞණීය ආම්දුරන් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යාමේදී සක්මනට සිත යොමු කරගෙන විනාඩි 15ක් පමණ කරගෙන යන විට ධාතු හතර පිළිබඳ අවබෝධයක් ඇති වේ. කකුල් එසවෙන විට වායෝ ධාතුව පිළිබඳව පිළිබඳවත් අකුල් පොළවේ ගැටෙන විට වරාණතුරු පොළවත් පාදවල ස්පර්ශයත් පඨවි ධාතු බවද පාදවලට ස්පර්ශ වන වැලි වරාණතුරු උසුම් හා සිසිල් බවද පාදවල උසුම් උණුසුම් සිසිල් බව තේජෝ ධාතු බවද වැටහේ මේ මෙනෙහි කිරීමෙන් දොරව සිතට දැනේ මෙහිදී ක්‍රමයෙන් සිත වෙන්නේ සත්‍යෙක් පුද්ගලෙක් නොවන බවත් මෙහි චලනයක් පමණක් සිදුවන බවත් එයද බිදි බිදි යන වෙනස් වන ආකාරයත් මෙනෙහි වේ ගරුතර ස්වාමීන් වහන්සේ මේ පහදා දෙන්න. මම කිව්වා ඉස්ලාම් ප්‍රශ්න තුන වගේ පහදා පහදා දෙන්න අවශ්‍ය වෙන්නේ සැකනම් බයනම් නිදිමත එනවනම් වෙන නීවරණයක් එනවනම් ඉතින් මේ යන පාර හරිද වැරදි කියලා බලන්න සුසටක් කරලා බලන්න කරලා බලනකොට එnde end end end ආතතිය නැති වෙලා අසහනෙ නැති වෙලා Tamanට භාවනාවේ පදනම ඉස්තාවර බව තහවුරුව ලැබෙනවනම් මොකක්ක ප්‍රශ්නයක් නැහැ ඒක නිසා ප්‍රශ්න නැති වෙලාවේදී අනවශ්‍ය සැක උපදවීම පෑදීදියට බොරදී දමා ගැනීමක් නීවරණ නැති වෙලාවේ මේ කුකුස් නැත්නම් විචිකිච්ඡා නීවරණේ ගෙනත් දා ගැනීමක් ඉතින් මේක ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා හෝ විමසුන්න ඕන කියලා හෝ විචාර බුද්ධිය කියලා පටලවා ගන්න එපා මේ ලස්සනට යන ගමනට මායාවේ කරන් තියෙන බාධාවක් ඒ කියව ගණන් නොගෙන ධිකවට සතිය පවත්තන්න නැවත නැතිමක මුණ දෙනකොට ඒ වැටෙන ධාතු මනස්කාරයේ හරිනම් එන්න එන්න සැහැල්ලු ඇති වෙනවා. එන්න එන්න අසහනෙන් තොර වෙන ගතිය එනවා. වැරදිනම් අසහන චාලි සීදී ගතිය මග බාධා වෙන ගතියක් වැටෙනවා. මේ එහෙම නැත්තම් සැකකට නැතුව දිගට යන්න තමයි යෝගාවචරය හිත ශක්තිමත් කරගන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානයේ වඩාගෙන යෑමේදී විනාඩි 20කින් පමණ පසුව පෙනහළු වල උස් පහත් වීමට සිත යෑම සිදු වේ. මෙහිදී පෙනහළු වලට හුස්ම පිරෙන ආකාරය හා පෙනහළු හැකිලෙන ආකාරය ප්‍රකටව දැනේ. මෙහිදී මූල කර්මස්ථානයේ නොදැනී පෙනහළු වල ක්‍රියාකාරීත්වයට සිත යොමු වීම වළක්වා ගත යුතුද? පහදා දෙන්න. නිර්වන් සරණයි. ඔය විදිහට අලුත් තැනකට එහෙම අවධානය යොමු වෙන නිසා සතිය කැඩිලා නැත්නම් එහෙම නැත්නම් අවදි භාවයේ වෙනසක් වෙලා නැත්නම් තමන් කරපු දෙයක් නෙවෙයි තමන්ට වෙච්ච දෙයක් නම් චකපොදවන්න නැතු යන්න. තමන් විහිඳා ගන්න එපා. දැම්මට පස්සේ සතිය කැඩෙනවනම් තමන්ට අර හිතපු තැනට යන්නේ ඒක තමයි ආර්සාව පිට කරන්න තියෙන්නේ. ඒත් මේක ඉබේ ගියා නම් ඒක ඒ නිසා තමන්ට වෙන දැඩි හිතේ හිත කරදර ගන්න ගතියක් ආතති ගතියක් අසහනයක් නැත්තම් ඔය ඔය පරිේශනේ දිගට වෙන්න දෙන්න. ඒක ටිකක් කල් කරලා තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ ධර්ම විසීම ධර්මයේ හසුරන එකක්ද එහෙම නැත්නම් හිත පිට ගිහිල්ලා සතිය ගන්න එකක්ද කියලා කර බැලීමෙන්ම තමයි කරන්න වෙන්නේ. බැලුව බැලමට පේන්නේ නම් එච්චර ප්‍රශ්නයක් නැතුව වගේ. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ අද ලංකාවේ බොහෝ ගිහි ඇතන් බුද්ධිවියයි භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. ශ්‍රාවක පිරිස් භාවනා කරන්න යනවා. වෙනත් ආගම් කතෘන් වහන්සේලාගේ රූපද තිබෙනවා. මහායාන බුද්ධාගමේ ක්‍රම මගින් සිත සමාධිගත කිරීමට උපදෙස් ලබා දෙනවා. උදාහරණයක් ලෙස ශරීරයේ චක්‍ර අවදි කර ගැනීමට එහි ඉහළම චක්‍රය සම්මා සම්බුද්ධයයි පවසනවා. ගරු ස්වාමීන් වහන්සේ මගේ පුතාද මේ සඳහා යොමු වී සිටිනවා. ඔහු පවසනවා ස්වාමින් වහන්සේලා වරාණකීල පන්සල්වල මේ මාර්ගය කියා දෙන්නේ නැත කියා. මට ඔහුට මාර්ගයේ යොමු කරවීමට ඉතා අවශ්‍යයි. මට උපදේශක් ලබා දෙන්න. නිවන් සුව පතමි. ඇයි මේ වගේ දෙයක් කෙරුවයි කියලා සතුම් මරන්නේ නැත්නම් හොරකම් කරන්නේ නැත්නම් කාමීත්‍යචාරය කරන්නේ නැත්නම් බොරු හේතම ඉස්සජන් නෙවෙයි නම් මත්පැන් මානේ නෙවෙයි නම් එච්චරම කලබල වෙන්න දෙයක් නැහැ. නමුත් මේ පාරේ හොඳ එක තියෙන්න පුළුවන්. මේට වඩා හොඳ එක තියෙන්න පුළුවන්. ඒ සඳහා මේ දරුවා ගැන අනුකම්පා කරන මව හෝ පියා මන් දන්නේ කවුද කියලා. එයා මේට වැඩි සතුටින් මේ ගමන යනවනම් පුතා මෙතෙන් දෙයි. එච්චරයි කරන්න දෙන්නේ. තමන් මේ ගමන යනවා. තමන් බෙන්දරේ සතුටින් බෙන්දරට වල සැහැල්ලුවෙන් ගත කරනවා නම් ඒ පුතෙක් නෙවෙයි අල්ලපු ගෙදර මනසටුණක් තියෙනවා. එහෙම නැතුව මේ තමන්ගේ වැඩ පැත්තක දාලා පුතා ගැන කල්පනා කරනවා නම් මේ ඇවිල්ලා බුද්ධවට වෛර බළු දෙකක් නැගින්න ගහන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ගෙදර උස්සගෙන මෙහි ඇවිල්ලා මෙහි ඉඳලා දරුවා ගැන කල්පනා කරගෙන ඉන්නේ. ඉතින් මේකට තමයි දරුවා වෛර කරන්නේ. මේ වෛරය තමයි ගමේ පන්සලේ හැමෝටම බයින් එකෙන් කරන්නේ. ඒ නිසා තමන් කරන වැඩේ හරියට කරන්ඩ එතකොට සමලේට අතුනම වගේ තමන් හිතුව පැතු ඔක්කොම හරියට. එහෙම නැතු ඒව ගැන කල්පනා කරලා මේකත් තමා කරගන්නවා නම් තමන්ගේ ශරීරින් නිකුත් වෙන ඒ කම්පන වේගත් දුර්වල වෙනවා. මෙතනත් වර්තමාන මොහොතේ හිත පවතින්නේ නැහැ. කිසිම කෙනෙකුට ලාභයක් නැහැ. අකරුණාවන්ත බව පේන තින දරුවෝ ඕනම ගුණක් කරගත්තා මම භාවනා කරනකොට නමුත් ඒක විතරමයි උත්තරේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ දරුවට දෙන්න තියෙන උත්තරෙත් එකයි, තමන්න දෙන්න තියෙන උත්තරෙත් එකයි බුදුහාමුදුරුවෝ දෙන්න. නමුත් ඒක අපිට හිතනවා මවෙක් පීක් වශයෙන් ගැලපෙන්නේ ඒ දරුව ගැන කල්පනා කර ඉන්න එක ලොකු කරුණාවක් මෛත්‍රයක් කියලා මම දන්නේ මට නම් වෙන්නේ තකතිරුකමක් කියලා. මෝඩකමක් කියලා. හැබැයි මේ මෝඩකම හිතලා ගත්ත එකක් නෙමෙයි. මේ තමයි කෙලෙස් වල හැටි. කෙලෙස් හරි තෙතයි. කෙලෙස් හරි කොහොල්ල වගේ. ඉතින් ආවට පස්සේ ඒක අල්ලලා බදා ගන්න. Tamanne හිතා ගන්න තියෙන්නේ මම මේ ඇවිල්ලා දීලයක් සමාදන් වෙලා දිල්ලුතු මැද ඉඳගෙන මේ භාවනා මධ්‍යස්ථානක ඉන්නේ. ඒ අබිනිෂ්ක්‍මණයව නැත්නම් ඒ අතහැරීම සාර්ථක වෙන්න අරණ්‍ය සංඥාව ගන්න. ග්‍රාම සංඥාව ගන්න එපා. අරණ්‍ය සංඥාව ඉඳලා මේ කාය සංඥාවට එන්න. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඔය දරුවා ගැන කල්පනා වෙලා ආවෙත් බලන්න මට දැන් ඉඳගෙන ඉන්න බවට හිත ගන්න පුළුවන් නම් ඒක තමයි දරුවට දෙන්න තියෙන උත්තරේ. එහෙනම් මේ භාවනා ප්‍රශ්න වලට තියෙන උත්තරේ. ඒක නොකර වෙන වෙන ක්‍රම ගැන හිතනවා නම් ඒ කියන්නේ Taman විහිම්ම බුදුරජාණන් වහන්සේ කියන දේ පිළිබඳ සැක කරනවා. දරුවා නෙවෙයි. දරුවට කරන ගුරුවරයෙක් නෙවෙයි. Taman Tamanගේ මේ කිවිසගත්ත මූල කර්මස්ථානට අනදර කරනවා. ත්‍රිවිධ රත්නයට සැක කරනවා. ත්‍රිවිධ රත්නයට අනදර කරනවා. නිසා උප්පරීම විශ්වාස කරලා යන්න ගෙදර ගිහිල්ලා යනකොට වැඩේ වෙලා සී. බය වෙන්න එපා කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ භාවනා යෝගියෙක් එක් ආහාර වේලක් පමණ කලදීමෙන් ලැබෙන ආනිසංස කවරේද? භූතාංග රැකීමට අනිවාර්යෙන් එම පිළිවෙත අනුගමනය කළ යුතුයද? කර්ණායන් පහදා දෙන්න. පිරුවන් සර්ණයි. මේක පැවිදි පක්ෂයටයි බලපාන්නේ. එහෙම නැතුව මේ ගියයන්ට එච්චරම අදාළ ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අද තියෙන ලෝකයේ තියෙන ප්‍රශ්න 80%ක්ම අධික ආහාර ගැනීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්න. දුප්පත්කම නිසාවත් කණ්ඩායම් ප්‍රශ්නයක්වත් අද නැහැ. ආහාර වැඩිකම නිසා ඒක නිසා අඩල කෑම රටක් වටී කියලා අපේ සිංහල ආයුර්වේදය කියලා තියෙනවා. බට පුරවන්න නැතුව ටිකක් ගන්නවා නම් ඉඳ තියලා සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඉතින් ඒක බුදුජානනාංශය අපට දීලා තියෙන්නේ සතහට වන භව දුකට වේදානන් කියලා මේ කෑම නිසා ඇති කරගන්න මේ රෝගේ මේකට කොච්චර මහන්සි වෙනවද? ඒකල වැඩියෙන් කාලා ලෙඩ වෙනවට වැඩිය හොඳයි. උදිවට විතරක් කෑමට වෙලා තියාගෙන හැන්දවලේ භාවනා කරන්න පුළුවන්කම තමයි එක වේලක් ගැනීමේ තියෙන ආනිසංශ දෙක මේ රාත්‍රියට කෑම එක තමයි කාමභෝගයෙන් කාම ක්‍රීඩා පටන් ගන්න. ඒ නිසා රාත්‍රී ආහාරයේ විශේෂයෙන්ම වාජීකරණයි. කාමේ වඩවනවා ඊට පස්සේ කාම ක්‍රීඩාවට යොමු වෙනවා. ඔළුව භාවනාවට යන්නේ නැහැ. ඉතින් රාත්‍රී කෑම නැහැ කිව්වනම් ශරීරයේ සූදානමක් නැහැ වාජීකරණයට. තමයි තියෙන ඇඳාරේ භාවනා කරන එක ඊළඟට පාවිච්චි කරලා ඉති වගේ දහසකුත් එකක් තියෙනවා. ඒක උපවාස කියලායි අපේ ශාසනයේ හැදිරෙන එක සර්වඥාන්ස ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා පහළ වෙච්ච එකක්. උපෝසත උපවාස දෙකම වචන එකක්. අපි පොයස්ට සීල් සමාදන් වෙනවයි කියලා කියන්නේ වාසය කියලා කියන්නේ තුන් වේල කන එක. උපවාසය කියලා කියන්නේ උදේට විතරක් කාලා ඉන්න එක. වාසයෙන් භාගයයි උපවාසය. ඒ කියන්නේ කන්දමයි ජීවත් වෙන්නේ වෙන මොකටද මේ මනුස්සයා. උදේ ඉඳලා හැන්ද වෙනකන් දවල්ට කාපු වෙලාව ඉඳලා කල්පනා කරන දවල් රැට කන්න. රැට කාපු වෙලාව ඉඳලා කල්පනා කරන හේතු උදේ මොනවද කන්නේ. හේතු උදේ කෑව වෙලාව ඉඳලා කල්පනා කරන දවල්ට කන්නේ කියලා. කැම දාසලා විතරයි. කවුරු හරි ධම්මන දෙයක් කාලේ ගොල්ල තමන්ගේ විවේක ගන්න පුළුවන් නම් සක්විති රජ කෙනෙකුටත් කරන්න බෑ වැඩි. ඒ වගේම ශරීරයේ හරිත කර්මන්නේ වෙනවා. ඒක නිසා ඒක අමාරුයි ඒ ගැන කොච්චර ආශාවක් තිබුණා. අද පැවිදි වෙලා ඉන්න අයගෙන් කීයෙන් කී දෙනාට පුළුවන් නේ පන්සිල් පද රකේ. විකාල භෝජනෙන් වෙන්නේ ඒ තරම්ම මේක මේ මායාවේ කුප්පිපාසා කියන මාරසේනා දෙක කාමාතේ පඨමාසේනා ဒုတိ ය ආර්ථිපති තතිය කුප්පිපාසා බඩගින්න සහ පිපාසාව අපි සම්පූර්ණ මේ වියගහට දෙල බැඳගත්ත මීහරකෙක් වගේ බඩගින්න නැති කරන මගේ බඩගින්න නැති කරන මගේ දරුවන්ගේ බඩගින්න නැති කරන මගේ අම්මා අප්පාගේ නැති කරන කියලා තන්ද උදේ අමුඩේ ගහගත්තාම සිකුරාද හැන්දෑවකම් අමුඩේ ලියන්න නැතුව වංචේ. ඒ සතියන්ත ටිකක් පන්සල් ගිහිල්ලා ආයේ සඳ උදේ යමුටි ගහගත්තාම ඉති සිකුරාද හැන්දෑ වෙනකන් හම්බ කරනවා. මුතුආකාර කැම්පිරිල්ලක් තියෙනවා. මං කියන්නේ මේ මහන්සිය මිනිස්සු හම්බ මහන්සිය නැතුව කෙත්තල බත් උපදිනවා කිය. නැත්නම් ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ කැමැටම දඟලන ලෝකයක් කැමැට බීමට රුසියෝ සිංගප්පූරුවේ වැසියෝ කියලා තියෙනවා. ඒකෙන් ලාංකිකයත් කොළඹට ගිහිල්ලා බලන්න උදේ ඉඳලා හැන්දෑවකම් කනවා. කෑමක් තමයි වැඩේ. අර පාටියට යන්න, මේ ගැදරින් එකට යන්න, අර ඇටෝම් ගෙදර යන්න ඔච්චරයි මිනිස්සුගේ කතාව තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ. ඉතින් බුදුරජාණන් අපිට දීලා තියෙන ඇඳවරුවෙම නිකන්. ඒ නිසා තාමත් තේරලා නැත්තම් මේ විවේකයේ වටිනාකම, තාමත් තේරලා නැත්තම් මේ උද්දකලා වටිනාකම ඒ බාහිර මට්ටමේ හරිම අමාරුයි හිතක් අරමුණු වලින් වෙන් කරලා එහෙම නැත්නම් මේ කබලින්කාර ආහාර පිළිබඳව හැඟීමක් නැත්නම් මනෝ සංචේතන ආහාර වලින් පුදුම ගැටයක් ගන්නවා. නිසා ඉස්ලාම තියෙන්න පාලනයක් මේ හපල කන ආහාර සම්බන්ධව පස්ස ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර පිළිබඳ පොඩි අවධියක් සූදානමක් ඇති වෙනවා ඒ නිසා මේකේ පොඩි කැපකිරීමක් කරන්න වෙනවා ඒක කිසි කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි මේ රැට නොකා සිටීම සහ භාවනා අතර තියෙන සම්බන්ධය මොකද මේ පැත්ත කල්පනා කරන බය නිසා ඒ නිසා ඒ සමහර ආගමික නිකායන් සඳහන් කරලා තියෙනවා බඩගින්නේ ඉන්න අයගේ බඩගිනි දුක දැන ගැනීම සඳහා රාත්‍රියට නොකා බුදියපන් එතකොට ඔබට තේරෙයි ලෝකයෙන් ඉන්න සත්තුන්ගේ 99% රැට නිදාගන්නේ බඩගින්නේ කන්න නැතුව මේක දවසක් හිතාමතනක හිටියොත් විතරක් ඔබට තේරෙයි බඩගින්න නැතුව බඩගිනි දුකේ ඉන්න මිනිස්සුගේ දුක ඒක නිසා මේ ඒක එක විදිහක පෞරුෂත්වයේ මැනීමක්. ඒක හොඳට දැනගන්න පුළුවන් අද පැවිද්ද කොච්චර දඟලනවද? බත් කාලා කවුද අපාය යන්නේ කියලා ඇන්දාට බත් එකක් බෙදාන හොඳට බලන්න. කියන තමන්ගේ සිල් ටිකව රැක ගන්න බෑ. ගියත් වෙන්නේ නැති මේ ප්‍රශ්න අහනවා ඇත්තේ. ඒ වුණත් මේ ගියන්ගෙත් මේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ සිල්පදයක් රකින්න පින් තියෙන්න ඕන. තටමල හරියන්නේ. ඒකට පින් තියෙන්න ඕන. පින්වන්තයෙකුට විතරයි සිල් රකින්න පුළුවන්. ප්‍රඥාවන්තයෙකුට විතරයි සිල් රකින්න පුළුවන්. ඒක කැමැති පමණියට කරන්න බෑ. තමන්ගේ සමාන කාරීරවත් එක කරන්න බෑ. ඒ නිසා සීලයක් රැකගෙන ප්‍රඥාවක් ඇතුව සීලවන්ත වෙනවනම් ඒක ලෝකේ තියෙන අග්‍ර ධර්ම දෙක කියලා සර්වඥයන් සඳහන් කරනවා ප්‍රඥාවයි සීලයයි. ගෝධනෙක් ශිල්පද රැකීම නෝන්ජල්කමක් විදිහට සලකන එකට සමාදන් වෙලා ශිල්පද කඩන. ඒකට වෙනම අපායක් තියෙනවා. ඒ අපාය දොර ඇරෙන්නේ බුද්ධ උත්පාද කාලයට විතරයි. ඒ බුදුහමරින ගානේ සිල්පද තියෙන ඒ කාලේ විතර සිල්පද කඩන්න පුළුවන්. ඒ නිසා දී උඩට යන කට්ටියක් තියෙනවා පල්ලෙහාට අඩියටම යන කට්ටිය වැඩි වෙනවා බුද්ධෝත්පාද කාලේ. ඒ නිසා දැනගෙන සිල්පද රැකලා නැත්නම් සමාදන් වෙලා රකින්න බැරි නම් බැරි සිල් නොගනින් අපරෝ කියලා නොකර නිකන් ඉන්න එකයි කරන්නේ. ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ චතු විශාරද ඥාන අතුරෙන් අන්තරාය කර ධර්ම පිළිබඳ විචාර ඥානය ලෙසින් හඳුන්වන අන්තරාය කර ධර්ම හතර පහදා දෙන්න. නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ මෙහි නෛර්යානික යනුවෙන් හඳුන්වන්නේ කුමන ගුණයක්ද? වහන්සේගේ ධර්ම අවබෝධය වඩ වඩා දියුණු වේවා. මේව අපි සාමාන්‍යයෙන් භාවනා වෙලාවට ගන්න ප්‍රශ්න නෙවෙයි. අහඬ සතිය කියන්නේ මොකද්ද කියලා අහඬ තප්පනේ සතිය පිටවන්නේ කොහොමද? පරි ඒගොල්ලන් අපි සාකච්ඡා කරනවා. මේ කියලා දහම් පාසලක අහඬ ගහින්නයි. දහම්පාසලන කෙනෙක්. එහෙම නැත්නම් මේකේ ඒ පාඩම් පන්ති උගන්වන්නේ. ඒ වගේ මේක මෙව ඉගෙන ගැනීම භාවනාවට බාධායි. තරහ වෙන්න එපා එහෙම කිව්වා. කියනවනම් කියන්නේ විසමයි කියලා. විසයි. මේ අපිට මේ ඉදා වේලමේ ගන්න යලන හුස්මක් දැනගන්න බැරි වෙනකොට බුදුහාමරගේ චතුර්විසාද ඥානක් ගැන කල්පනා කර කර ඉන්නවා මේ භාවනා සමාදන් වෙලා භාවනාව කරන වෙලාව. කරුණා කරලා මේ මුළු සභාවම නොමග අරින්න එපා. තමන්ගේ ජීවිතයට අදාළ භාවනාවට අදාළ දෙයක් නම් කමක් නැහැ. මේක ඉවරයක් කරන්න බෑ. එහෙම නැත්නම් කියන්න පුළුවන් නම් මේ මේ චතුර් වෛශාර ඥාන මට අදාළ වෙන්නේ කොහොමද කියලා මම එහෙමනම් මට හිතනවා යුතුයකමක් කියලා දෙන්න කියලා. මට බෙන් මේක කොහොමඩක්වත් මේ අපි ගන්න භාවනා සතුටපත්හම ජීවිතයට අදාළ නැහැ. ඒ නිසා මේ මූලධර්ම ප්‍රශ්න අපි මේ වෙලාවේ මේ මේ වගේ වෙලාවක වෙලාව ගන්න නැහැ. මේ වගේ දේවල් වලට නරක දිශා නෙවෙයි. ඒක අපිට අදාළ නැහැ. අපිට කුෂි කර්මයේ උගන්න දෙයක් තමයි මිරිස් පාත්තික බඩු පෙලයක් වැවුනොත් ඒක තනකොලක් විදිහට ගලවලා විසිකොල දාන්න. මොකද මේ පාත්තිය මිරිස්. බඩු පෙල වහ වෙන්න දෙන්න බෑ. ඒ වගේ සාමාන්‍ය දැනුම මෙතෙන්දී අපි ආගේ ආඩම්බරේ කරන්නේ අපි යන්නේ සතිපට්ඨානයට සම්බන්ධ ප්‍රශ්න විතරයි. යෝනි ස්වාමීන් වහන්සේ මම පරයන්ක භාවනාවේදී මූල කර්මස්ථානයේ ලෙස පළමුව ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිත යොමු කර ක්‍රමෙන් ඒ අනුව උදරේ පිම්වීම හැකීම දෙස සිත යොමු කළෙමි. ප්‍රථමයෙන් උදරේ තදවීම ලෙස දැනුනි. නමුත් ඒ ඊවසා ඒටම සිත යොමු කරගෙන සිටීමි. එවිට සිත සෑල්ලු වී සාමාන්‍ය චක්‍රයක් මෙන් නැලමිලි ස්වභාවයෙන් මට දැනුනි. එසේ බොහෝ වේලා සිත යොමා සිටීමට හැකිය. කැමැත්තක්ද ඇත. ඒ නිවැරදිද? හුස්ම රැල්ල නාසය මුල හෝ අග වැදීමට සිත ආරමුණු කරගෙන සිටීමට උත්සාහ ගත්තද විනාඩි 15කට වඩා එම ආරමුණේ සිත පිහිටුවා ගැනීමට අපහසුයි. සිත වෙනත් ආරමුණකට ඇදී යයි. නිදිමත ගතිය දැනේ. ස්වාමින් වහන්සේ මගේ අත්දැකීම් පහදා දී මා නිවැරදි මගට යොමු කරවන මෙන් තා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මොනිකාර මෝඩික හිත පැවැත්widetilde ආරමුණු දෙකක දෙතවර ගතියක් පෙන්වන්නේ. එතින් ටික දවසක් කරලා බලන්න වැඩි වේලාවක් වැඩියෙන් ප්‍රකට කොයි අරමුණද ඒක ඉතින් තෝරන්න දෙයක් නැහැ විහිම්මතු වෙනවා ඒක විහිම්මතු වෙනවා එතකොට තව එකක් එක්ක සංසන්දනය කරන්න ගියාම දෙකට දෙතවර වෙනවා දෙමන් සංධියක ගිහිල්ලා මේ පාරට යන්නේ මේ පාරට යන්නේ කියලා තෙපර බබා හිටියොත් ඒ කියලා දිනවා පිටිපස්සෙන් එහෙම හොරෙක් කියලාවනහොත් ඒ හොරාට අහු වෙන්න පටන් ගන්නවා Tamanta නිසක භාවයක් තියෙන්න ඕනේ මෙන්න මේ පාරේ මම යන්නේ කියලා නිසක භාවයේ තෝරන්නේ අරමුණේ ප්‍රකට භාවයේ මත. අරමුණේ කැපිපෙන බව මත. ඉතින් ඒක අපි තෝරන්න ඕන එකක් නෙමෙයි අරමුණ විසින්ම දෙන එකක්. නමුත් අරමුණෙන් අරමුණට මාරු කිරීම එච්චර හොඳ වැඩක් නෙමෙයි. එතකොට තැන් තැන් වල ලිං ආහාර මිනිහෙක් වගේ කවදාකවත් උල්පතරණකම් හරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන හරි කියලා හිතෙන දෙකම කරලා බලලා වැඩියෙන් ප්‍රකට වැඩියෙන් නිතර මතුවෙන අරමුණ අරගෙන ඒක දිගේ අනේකයි තියෙන්නේ. නැත්නම් හැම කෙනාගේම ආහා හන්දියක් හන්දියක් ගානේ අහා නතර වෙවි යන්න වෙයි. මේක කවුරුත් කියන්න ඕන ගන්න මේ තමන්ගේ අත්දැකීමෙන් නිවැරදි කරගන්න ඕනේ මම මේ ඉදිරිපත් කරන්නේ නිවැරදි විනිශ්චය ගන්න තමන්ට අවශ්‍ය කරන උපමාන ටික. මිනුම් දඬු ටික නිසා නිතර නිතර හමු වෙන නිතර ප්‍රකට නැත්නම් ප්‍රසිද්ධ අරමුණ තමයි මූල කර්මත්තානේ වෙන්නේ. මම ස්වාමීන් වහන්සේ මට ආනාපානයේදී ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හොඳින් වැටහි. හස්මවල දිග කෙටි බව, රස්ණය සීතල වක්‍රාකාර බව, කැළතෙන බව යන ලක්ෂණ වැටහේ. සක්මනේහිදී ද මම දකුණ එසවීම තැබීම ලෙස සතිය පවත්වමි. මගේ ප්‍රශ්නය වන්නේ මෙසේ දිගටම බලාගෙන යාමට ඔබ වහන්සේ උපදෙස් දුන්නද මට භාවනාව එපා වූ නීරස ගතියක් දැනේ. මීට පෙර භාවනා කරන කාලවලදීද මෙසේ දින කීපයක් නීරස ගතියක් ඇති ඇත. ඔබ වහන්සේ උපදෙස් දුන්නේ මෙම නීරස බව මගහර හරි යන බවයි. නමුත් මේ தත්ත්වය ඇති වූ විට ඉතා අපහසුයි. මේ මගහරවා ගැනීමට උපදෙස් බලාපොරොත්තු වෙමි. මගහැරියයි කියලා මම කියන්නේත් නෑ. මගහැරෙවිට උපදෙස් අවශ්‍ය වෙන්නේත් නෑ. නීරසකම කියලා කියන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්ත කියලා බාර ගන්න. අපි සංසාරට බැඳෙන තෘෂ්ණාව නිසා භවනා කරන තෘෂ්ණාව නැතිකම එනවා. ඒ තමයි නීරසකම කියන්නේ. ඉතින් ඒක නතර කරනවා නම් භාවනා නොකර නිකන් ඉන්නේ. ඒකට ඉවරයි. ආයෙ තෘෂ්ණාව වෙනවා ඒක. අන්න අවශ්‍ය කරලා තියෙන තෘෂ්ණාව නම් මේ එන නීරසකම පැත්තකට දාලා ආයෙසරයක් නීවරණ ධර්ම ටිකක් සුපර් මාකට් එකට හරි ගමන් නැගිලා අරගෙන ඇවිල්ලා මල්ලේ දාගෙන මේ ඉන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් හිතන්න මේ නීරසකම කියලා කියන්නේ රස රස රසකාමී භවය අනිත් පැත්ත. ඉතින් මේක තමයි භාවනා ප්‍රතිපල. ඒක නැති වෙයි කියලා හිතන්නත් එපා. එහෙම නම් නිවනත් නැති වෙන්න ඕන. ඒක නැති කරන්න උත්සාහ කරන්නත් එපා. මේ භාවනා කරලා ඒකෙන් එන ප්‍රතිඵල නැති කරන්න හදනවට වැඩිය හොඳයි නම් භාවනා නොකර නිකන් ඉන්න. දැන් හොඳට මතක තියාගන්න මේ රතකාමී බව, තණ්හාව, ආශාව වැඩි වෙනවනම් සංසාරය. දැන් අපි කරන භාවනා හරිය නිසා ඒක අනිත් පැත්ත එනවා. නීරසකම, එපා වෙන ගතිය, කම්මැලි වෙන ගතිය. ඉතින් ඒක අයින් වේවා කියනවා නම් හෝ ඒක නැති කරන කටයුතු කරනවා නම් ඒකට කියනවා නිකන් අසුචි පිට වෙන්න හදනකොට අසුචි නැතර කරන්න කිව්වොත් මූත්‍රා පිට වෙන්න හදනකොට මූත්‍රා නැතර කරන්න කිව්වොත් වමන යන වෙලාවේදී වමන නැතර කරන්න කිව්වොත් අපස්මාර ලෙදේනවා ඒ වගේ වේගය ආවට පස්සේ වට යන්න දෙන්න ඕනේ. ඒ වගේ මේ තෘෂ්ණාව අයින් වෙන්න හදනකොට ඒ නීරසකම එනකොට මේක භාවනා ප්‍රතිඵලයක් මේක ප්‍රතිපදාවේ ලකුණක් කියලා දන්නවනම් එයා මේ ප්‍රශ්න දිහා ද්වේෂයෙන් බලන එකක් නෑ මේකට සාදර වෙයි. එතකොට ওই ප්‍රශ්න ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේක අවශ්‍ය කරලා තියෙන්නේ මේ නීරසකම නැති කරන්න ඕන නැති වෙයි කියලා අපේක්ෂා කරන එක නෙවෙයි. මේක භාවනා ප්‍රතිඵලයක් දකින්න. ප්‍රතිපදාව විදියට දකින්න දැකලා තව තවත් දියුණු කරගන්න උත්සාහ කරනවා. මිෂ මේක නැති කිරීමට ගන්න ප්‍රයත්නේ අයෝනිසෝමනස්කාරය කියලා කියන්නේ. වැරදියට කරන කල්පනාවක්. නිසා භාවනා කරාට වෙන වැරදි කල්පනාවක් තියෙනවනම් වාහනේ රිවර්ස් ගියර් එකට දාලා හයියෙන් පාගනවා වගේ. ඉතින් ඉස්සරහට යන්නයි කල්පනාව. දාලා තියෙන රිවර්ස් එක ගියර් එක පස්සට පාගන්න පාගන්න පස්සෙන් පස්සට තමයි යන්නේ. ඒ නිසා ඒක නැවත සලකා බලන්න විවේකීව. ස්වාමීන් වහන්සේ පරයක්ක භාවනාවේදී සිතනා විට ඔළුව තමා විසින් නොකර ඉබේ මෙහාට මෙහාට හිතල වෙන්නේ ඇයිදයි පහදා දෙන්න. වහන්සේට නිවන් සුව. පළවෙනි වාක්‍යය කොහොමද යන්නේ? පරයන්ක භාවනාවේ සිටිනා විට ඔළුව තමා විසින් නොකර ගේම එහාට මෙහාට සැලෙන්නේ ඇයිද පාදා නෑ ඇත්තටම හුඟක් වෙලාවට අපි ඔළුව හිතාගපනා ගන්න සෙල්ලම් ටිකයි තියෙන්නේ හුඟක් දේවල් මේක නිකන් මේ යන්ත්‍රයෙන් තමයි සිද්ධ වෙන්නේ නිදාගෙන ඉන්න කෙනෙක් දිහා බලන්න කොයි වෙලාවෙත් මේ මේකනේ ඔක්කොම උපකරණ ටික තියෙන්නේ කන ඇහ එනේන දිහාට මෙව නටන්නේ අපිට කියලා නෙමෙයි ඒක මේ ආරක්ෂාව පිළිබඳව අවදි අවස්ථාවේදී සිදුවෙන දෙයක්. ස්වභාවික වර්ණය සඳහා Tamanට වැඩි තොරතුරු දෙන දිහාට ඇහැ ඉබේම ඇරෙනවා. ආ වගේ කන සද්ද එනකොට ඒක පාරට හැරෙනවා. ගන්ධ සුවඳට ඉව බලනවා. ඉතින් මේ නිසා අපි හිතාන හිටියට මේ ඔළුව මගේ කියලා ඒ ඔළුව අපිටවත් නැහැ. භාවනා කරන විතරයි මේක දන්නේ. එහෙම නැත්නම් හිතාන තියෙන්නේ අපි හැම එකකම දැනගෙන මගේ අතට ඕන විදිහට වෙනවයි කියලා. නෑ. ඒ නිසා භාවනාවේදී මේ මේක පාණයක් සිද්ධ වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඒ බව තේරෙනවා. හැබැයි ඒක පිළිගන්න කැමති නෑ. ඒක පරාජයක් විදියට, ઈચ્છා බංගත්වයක් විදියට සලකවුව ලොකු ප්‍රශ්නයක්. නමුත් මේ අනාත්මය කියලා බුදුහාමර පෙන්වන්නේ මේක තමයි. මේක මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මං කියන විදිහට වැඩ කරන්න කියලා බාරගන්න අනිත්‍යතාවයට ලෑශිලා යනවනම් තේරෙනවා මේ තමන්ගේ ඔළුවවත් තමන්ට ඕන විදිහට මේ එක විදිහකට තියන්න බෑ කියලා. ඒ නිසා නිකන් කෙල්ලෝ වී කොටනකොට කෙල්ලෝ මිරිස් නම්බරන කොල්ලෝ කියන ඔය මිරිස් නම්බරපන් ඔළුව හොල්ලන්නේ නැතුව කියලා. බෑ. ඊටිකට පන් ඔළුව හොල්ලන්නේ නැතුව කියලා. බෑ. ඒ ඔක්කොම එකට තමයි යන්නේ. ඔළුවේ නෙවෙයි වී කොටන්නේ. එහෙනම් ඔළුව ගෙලිච්ච යන වී කොටපන් කොටන්න බෑ. ඒ නිසා හොඳට බලන්න මේ ඔළුව වැඩ කරන්නේ මේ තමන්ගේ જાතිය බෝ කරන්නයි අරසාවටයි. ඒ අපිට ඕන විදිහට මූල කර්මත්තානේ ඉන්න හද ඔළුවක් නෙවෙයි. මේක තමයි බුදුරජාණන්සේ දේශනා කරන්න මේක ආණ්ඩුවට්ටු කරන්න බෑ. එයාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා මම දන්නේ නැති. මොනවා හරි එක පැත්තකින් සද්දයක් එනකොට බැලුවට පස්සේ තමයි දන්නේ මම මේ පැත්ත බලන්නේ ඉඳලා තිබුණේ කොහොඳයි නමුත් ඒ පැත්තට ඇදිලා ගියා කියන එක උනාට පස්සේ අපිට වෙනවා. හැබැයි ඒක හිතනවා කෙරුවයි කියලා නෑ. ඒ හැම එකකදීම සිද්ධ වුණාට පස්සේ තමයි අපිට හිතෙන්නේ මේ මම කෙරුවයි කියලා භාවනාවේ හොඳට තේරෙනවා. මේ ශරීරේ වැඩ කරන ධාතු ශක්තියකට නැත්නම් චිත්ත නියාමයකට මිස මට ඕන වෙලාවට නෙමෙයි. ඒ නිසා වෙන මේක මේකට තියෙන උත්තරේ මෙච්චරයි. සිද්ධ වෙන සියල්ලටම වෙන්න අරින්න හිතලා කරන ඔක්කොම නතර කරන්න. ආන්න එතකොට අනිත් බොහොම ඉක්මනට මේකේ අනිත්‍යත්වය එක විදිහට ඉන්න තිකම මේක මල වාතයක් මට දුකක් මගේ කියන හිතට මට ඕන විදිහට වෙන්නේ එකක් තියෙනවා මේක අනාත්මයි මගේ න්‍යාය පත්‍ර නෙවෙයි වැඩ කරන්නේ නිසා භාවනාදී අපි කරන පූර්ණ ප්‍රයත්නය හිතාමතා කරන සියල්ලම ශික්ෂාවට යට කරනවා සිද්ධ වෙන හැමදේම දිහා අවදියෙන් බලන්න එතකොට පේනවා මේක භූතෙක් වාගේ, පෙරේතෙක් වාගේ, යක්ෂයෙක් වාගේ තමන්ට ඕන දේ කරගෙන ඉන්නා මිසක් අපිට ඒක බලන්න පුළුවන් හැකියාව තියෙනවා මිසක් අපිට ඒක පාලනය කිරීමේ ශක්තියක් නැහැ. ඒ නැතිකම පශ්චාත්තාපයට හේතුවක් නෙවෙයි. ඒක මේ ත්‍රිලක්ෂණයේ වැටහීම පෙරණ ගොරෝසු අවස්ථාවක්. නමුත් ඒක දරා ගන්න බැරි නම් ඒකට ප්‍රතික්‍රියා කරනවා නම් භාවනා ගමන ඉතින් සෑහෙන බාධා වෙනවා. ඒ නිසා මේක මෙහෙම වෙනවා. මේක මගේ මන අපේ නෙවෙයි. මගේ රුචියක් නෙවෙයි. නමුත් ඒක සිද්ධ වෙන දේ ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද ඒක ප්‍රകൃතිය. ඒක කියනවා කියලා භාවනාවට බාධාකුත් නැහැ. උන්නත් ස්වාමීන් වහන්සේ සක්මනේදී පොළවට තදවන්නට වූ පාදයේ මතට සිරුර පත්වීමේදී අනික් පාදයේ ඉදිරියට ගැනීමට පෙර සිරුරේ චලනයද සියයට නැගේ. ඉන් පසුවයි අනිත් පාදයේ සෙවීම. යැවීම සහ තැබීම සිදුවන මොහොත සිහියට නැගෙන්නේ. මගේ ප්‍රශ්නය සිරුර පාදයේ මතට පැමිණෙන විට එම අවස්ථාව සිහියට නැගෙන තත්ත්වය නොසලකා හැරීමට අපහසුය. මේ සිදු නොවිය යුක්තක්ද? පුණ්‍යානුමෝදනීයත්වයෙන් පහදා දෙන්න. දෙවනි කොටස තවද පාදයේ ඔසවා ඉදිරියට ගෙන ගොස් නැවත පොළවේ ස්පර්ශ කරන චිත්තක්ෂණය චිත්තක්ෂණ හට ගැනීම පෙනෙන දැනෙන මුත් පැවතී නැතිවන්නා වූ ස්වභාවය නොපෙනේ. ඒ සඳහා උපදෙස් දෙන්නේ නම් ක්‍රියාකල යුතු අන්දම කාරණිකව අගය කරමි. පළවෙනි එකේ තියෙනවා ඒ කියන්නේ අපි ආධුනිකයෙකුට කියනකොට සක්මන් කරනකොට කොහෙද හිත තියන්නේ කියලා නිකන් දල වශයෙන් කියනවා මේ পায় ගැටෙන එකේ තියන්නේ කියලා අපිට ඕන කර තියෙන කයට හිත ගන්නනේ ඒ නිසා එහෙම කරනකොට කය කොහොමඩක්වත් পায় ගන්න ඉස්සලම තල්ලු වෙන ගති ඔය වැටහිම කිසිසේත්ම භාවනාවට බාධාවක් නෑ. මොකද ඒක සිද්ධ වෙන දෙයක් නේ. මම ඉස්සෙල්ලා ප්‍රශ්නදී කිව්වාගේ හිතාමතා කරන සියල්ලම නතර කරලා සිද්ධ වෙන සියල්ලට පූර්ණ අවදි වෙනවා නම් ඔය එකකින්වත් ප්‍රශ්නයක් නැගෙන්නේ නෑ. ඒ නිසා මේ පයේ හිත තියන්නේ පොඩි යොමුක් ගුණයක් විදියට. නමුත් මුළු කයේ සිටින හැමදේම භාවනාවට අදාළයි. ඒ දේ හරි ගානකට මේ තොරතුරු එන්න පටන් ගත්තට පස්සේ සම්ප්‍රවාහය ඔය ඇතිවීම නැතිවීම මේක තේරෙයි. ඒක ගැන කලබල වෙන්න එපා. ඒ නිසා ආශාස් ප්‍රසවාසයේ බලනකොට අනික් ඇඟිලි වල මේ කන්සිඩු වල ඇස් වටේ දැනන දේවල් එකක්වත් ප්‍රතික්ෂේප කළ යුතු දේවල් නෙවෙයි. ඒක ඇත්තටම කයේ සිදුවෙන සතියට හොඳ නිදර්ශන සතියට හොඳ අරමුණු සතියට හොඳ ආලම්බන. ඉතින් ඒව තෝරන්නේ කයට හිත ගන්න බැරි නම් තමයි අපි ඒවා හොයා බලන්න ඕනේ මේ සියරම තමන්ට ලැබිච්ච වර්තමාන මොහොතේ ඉන්න එකට සතියට ලැබිච්ච සන්තෝෂමක් එහෙම නැත්නම් ප්‍රසාදයක් විදියට සලකලා කටයුතු කරොත් මේ තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන කවදාවත් බාධා වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කර කර යනකොට අපි හිතා ගන්න බැරි තොරතුරු රාශියක් එන්න පටන් ගන්නවා ඒවට අනදර කරන්න එපා. ඒ අතරමැද අරක පේන්නේ නැහැ මේක පේන්නේ නැහැ කියලා චෝදනා කරන්න යන්නත් එපා. ඒ දෙකෙන්ම භාවනාවේ සෞඛ්‍ය සම්පන්න වර්ධනේ බාධා වෙනවා. මතුවෙන සියල්ලම එහෙම වෙන්න අරින්න එකක්වත් ප්‍රශ්න කරන්න එපා. ඇයි මේක ආවේ නැත්තේ කියලා ප්‍රශ්න කරන්නත් එපා. එතකොට භාවනාව බාධාවකින් තොරව යන්න පටන් අර ගන්නවා. මේ පුංචි පුංචි දෝෂ මහ ලොකු දෝෂ නෙවෙයි. නමුත් මේ මත්කින්වත් වැඩෙන භාවනාවට බාධා කරන්න එපා. අවසරයි ස්වාමීන් වහන්සේ මම වැඩමුළුවේ වෙනදාට වඩා සතුටුමත් සක්මනක යෙදෙන්නට හැකි වුණේ. මා සක්මන ආරම්භයේ පා එසවීම, යැවීම, තැබීම ලෙස සක්මන කරගෙන යන විට එය ක්‍රමානුකූලව පොළවේ ස්පර්ශ වන බව හා ලිහිල් වන බව පමණක් වැටහේ. විවිධ ධර්ම කරුණුද සක්මනේදී සිතට ආවත් සිහිය මූලික කමඨාණේ පවතී. නමුත් ස්වාමින් වහන්සේ සිතේ සිතුවිලි හැදෙන හැටිද විටින් විට පෙනේ. සක්මනක් නිර්මාණය වන්නේ පා එසවීම, යැවීම, තැබීම ලෙස වගේම භවයක නිර්මාණයද සිතවිල්ලෙන් සිතවිල්ලට මාරු නිසා මාරු වීම නිසා සිදුවන බව වැටහේ. පරයන්කයට වඩා පුළුල් අවබෝධයක් සක්මනේදී ඇතිවේ. ප්‍රතිමත් භවයේ අගය කියා දුන්න ඔබ වහන්සේට දීර්ඝායු වේවා. සතේ දිනු වෙද්දී බොහෝ දේවල් මා සිතට කේන්ද්‍ර වහසු වේ. ඔබ වහන්සේට බොහොම පිං. නිර්වාණ සරණයි. يعني මේ මේ ප්‍රකාශය කරන්නේ අද්දකීම් මදිව නමුත් අපි ඉන්නේ තව තව අද්දකීම් ලැබෙන පාරකනේ. ඒ නිසා තව අද්දකීම් ලැබුවොත් මේ ප්‍රකාශය තව පිරිසිදු වෙනවා. එහෙම විනිශ්චය කරන්න දෙන්නේ තව තවත් Taman කතා කරන දේවල් වල මේරිච්ච ගතියක් විනිශ්චය වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ නිසා මේක කරුවයි කියලා හොඳ නරක කියන දෙයක් නැහැ. ඉස්සරහට අනිවාර්යයෙන්ම තා මේට වැඩි තොරතුරු ලැබෙනවා. තොරතුරු ලැබිච්චාම ඔයිට වෙනස් කතාවක් කියවේ. ඒ නිසා අතරමඟදී ලියන්න තියෙනවල ඔබ ඔබ බලන්න ඕන කමක් නැහැ. දිගට අත්දැකීම් ඇතුළට එන ප්‍රවාහය බාධා කරන්නේ නැතුව අනුග්‍රහ කරලා සැප කර්ම සලසලා දීලා භාවනා බාධාවක් බාධාකින් තොරව කරගෙන යන්න මේ ලැබිච්ච උනන්දු අධිෂ්ඨාන ශක්තිය ආයෝජනය කරන එක තමයි දක්ෂකම. සිරිසරාදා හා ඉරිදා ප්‍රචාරය වුණු 87 වන වැඩසටහනේ මුළු කැසට් පැටියෙම මම පවන් දී ඇත. එහි මෛත්‍රී භාවනාවෙන් ඊට යහපත වන විදිය විස්තර කර ඇත. මෙය මට ඊට ප්‍රයෝජනවත් විය. මේ ආකාරයටම මේ ධර්මදේශනා මාලාවේදීද දෝෂස ධර්ම දුරු කර ගැනීමටත් ද්වේෂය පහ කර ගැනීමටත් මෛත්‍රී භාවනාව උපකාර කර ගන්නා විදිය ධර්මදේශනා මාලාවේදී දේශනා කරන ලෙස බැගෑපත්ම ගෞරවණීය ඉල්ලා සිටිමු. මේකේ තේමාව තීන්දු කළා තියෙන්නේ ඒ නිසා මෛත්‍රී භාවනාවක් මේකට ඇතුල් වේද නැද්ද කියලා මට එච්චර විශ්වාසයක් නැහැ. කෙසේ නමුත් මේ දෝවචස කරන ධර්ම වල මෛත්‍රී කියලා දුන්නේ මෛත්‍රී භාවනා තියෙන වංචනික බව. මෛත්‍රී ස්වරූපෙන් කාමයේ වැඩ කරනවා. ඒක නිසා මෛත්‍රී භාවනාවක් කරන්න ඕන වෙන්නේ ආනාපානය කරගන්න බැරිනම්. මේ ආනාපානය කරන්න පුළුවන්කම තියෙද්දී ආරෝමය ගැන කල්පනා කරන්න ගියොත් ඒක මෛත්‍රී භාවනාවට කරන නිග්‍රහයක් අනදරයක් වඩපත් වෙනවා. ඒ නිසා මෛත්‍රී ඉබේ එයි ආනාපානි වරණෝ ඒක 100 200ක් විශ්වාසයි. ආනාපානයි කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන ඒ ඒ වෙලාවේ හුස්ම ගන්න ප්‍රාණේ පවතින දේට කරන ගෞරවයක් ඒක තමන්ටම තමන් කරන මෛත්‍රියක් තමයි. ආනාපානෙන් පිටේ ඉන්න හැම වෙලාවෙම තමන් තමන් හතුරුයි කියලා හිතා ගන්න. ආනාපාන චිත්තක්ෂණේ නැත්නම් එළඹ සිටි චිත්තක්ෂණයෙන් පිටේ ඉන්න හැම වෙලාවෙම ද්වේෂය. තමන්ට අනුන්ද. ආනාපානෙ ඉන්න එකම මෛත්‍රිය. ඉතින් ආනාපානෙන් දැදි මෛත්‍රී ගණන් ගන්න හදනවා කියලා කියන්නේ මේ මාළුවේ ගොඩ එළියට ඇවිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ජල විද්‍යාව ඉගෙන ගන්න හදනවා. ප්‍රොෆෙසර් කෙනෙක් හම්බෙලා කියනවා මට ඔබතුමාට තියෙන ජල විද්‍යාව මේ මාළුව වතුරේ උපදිච්ච එක. ගොඩාක්ම ඌ ගැහෙන උඩ මොකුත් කරගන්න බෑ. ඒක කරන වෙනුවට විශ්වවිද්‍යාලයට යන්න හදනවා මේ හයිඩ්‍රොලොජි ඉගෙන ගන්න. ඒ නිසා මේ ආනාපාන ඉගෙන ගන්න හදන්නේ මේ මෛත්‍රිය කරන්න. එතකොට ආනාපානේ නිකම්ම සම්පූර්ණ වෙනවා කියලා හිතාගන්න. මේ වෙන කාට හරි තියනවාද සතිවාරී ඉවර කරන්න ඉස්සලා වෙන කිව යුතු කළ යුතු දේවල්. අවසරයි සාමිනාන් සමහරලාට පරියංග භාවනාවේදී ඇහින්නේ මයික් එක. පරියංග භාවනාවේදී මේ පිම්බීම හැකිරීම බලනකොට ඒක නිකම් මේ බොඳ වෙලා කියන්නේ ඒ ස්වરૂපේ පේන්නේ නැති ගතියක් එනවනේ. ගොඩක් වෙලාවට නිකන් ඔවිච් ඒ කියන්නේ මේ පිම්බීම හැකිරීම මොකක්වත්ම දැන් නැතු මහා පටලැවිල්ලක් වගේ වෙලා. අර ඔබ වහන්සේ දා පහුගිය දවසක දේශනා කරපු කර ටීවී එක කර ගොඩක් පිප්පික් පේනවා වගේ බොහෝ වෙලාවට ඒක ගොඩක් පටලැවිලා බොහොම අමාරුයි ඊට පස්සේ පිම්බීම හැකිලිම ඒ වගේ සැකයක් එනවා නම් ඒක වෙනාට තමයි කියන්නේ. එතකොට තමන් මේ ආනපනෙන් ආව පටලවිල්ල මේ පිම්බි මේක පටලවිල්ල මොකකින් හරි වෙන්න පුළුවන්. මම ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා දැකලා දන්නවනම් තමන්ට තේරෙයි. ඒකෙන් තමයි මේ පටලවිල්ල සුද්ධ වෙන තැන. එහෙම නැත්නම් පටලවිල්ලෙන් ඇති වෙන සැකය දුරු කරන්නේ මම ඉඳගෙන ඉන්න බව දන්නවනේ. ඒක ඇතුළේ නෙමෙයි. ඒ නිසා මේ වගේ සැක ඇත්තටම කියනට දැකාවට කමන්න ඉදිරියට කඩාගෙන යන්න. බැරි නම් යන්න බැරි තරම් සැකයක් එනවනම් ඉන්නා බව දැනගන්න නැත්නම් ඉරියව්වට හිත දෙමිල්ලෙන් තමයි සැකේ දුරු කරන්නේ. මේ සැකේ දුරු කිරීම කාලේනාස්තියක්. ඒ වගේම අර ඒ අපහසුතාවයේ විඳගෙන යන්න පෞරුෂත්වයේ මදි නිසායි සැකේ මතුවෙන්නේ. මේ වෙලාවේ අපහසුතාවය වල කඩාගෙන යන එකයි තියෙන්නේ. එහෙම වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ ඊටම ක්ෂණිකයෙන් සියල්ලම නැති වෙලා ගියා. ක්ෂණිකයයි ඒක කියන්නවත් තරම් බැරි වේගයක්. ඊට පස්සේ ඊටම ක්ෂණිකෙ මුකුත්ම නැතුව ඒ නාසනෙත් එක්කම එහෙම ඉහළට යනකොට එහෙමනම් ඒක වෙසලාගත්ත සුභාසින්සනයක් බිම්බි මහකිනට හම්බෙන් ගිහිල්ලා හෝ ඒක හරහා ඉක්මනටම අර වගේ සක්‍රීය චිත්ත tattකට එන්න පුළුවන්. අද එතෙන්දී සැක එනවා. ඒ සැක එනවනම් ඒ කියන්නේ මගේ පෞරුෂත්වේ නෑ, වීරත්වේ නෑ, අලුත් දෙයකට ලෑස්ති නෑ. මේ නවතීකට කැමති නෑ. එහෙනම් කරන්න තියෙන්නේ සැකේ දුරු කරන එක විතරයි එතන කරන්නේ. නිවන ලබන එක නෙමෙයි. කයට හිත දාලා ආයසරයක් ඉස්පාසු ආරම්භ දෙනවා. නමුත් අනිවාර්යයෙන්ම නෑ. ඒක අර සැකේ පිටින්ම යන්න තරම් පෞරුෂත්වයක් තියෙනවනම් මේක භාවනාවේ ඥානයක් හිතියට මෙන්න වෙලාවක් ඕන දෙයක් වෙච්චම මං යනවා කියනවල දෝෂයක් නැහැ. අන්න හිස් බවදී අර හිස් බවක් දැනුනේ මට මොකුත්ම නොදැනී බව. ඒ වෙලාවට තමයි ගැස්මක් කාරේක පාර. ඒ ඒක ඔක්කොම කාගෙන යන්න පුළුවන් නම් ඒ කියන්නේ ආ සැක කරන චරිතයක් නෙවෙයි කඩාගෙන. ඒකේ දෝෂයක් නැහැ. නමුත් ගුරුවරයෙක් වශයෙන් දැනගන්න ඕනේ භාවනා කරන සැකයක් ආවොත් මොකද කරන්නේ? අර පටන් ගත්ත මූල කර්මස්ථානයේ තියෙන කය එහෙම නැත්නම් ඉරියව්ව ඉරියව්වට ඇවිල්ලා තමයි අර තිබුණු චක්කිතේ බය දුරුවන් කරන්නේ. හැබැයි ඒක කාලේ නාස්ති වීම. ඒ කියන්නේ Tamanට ඉදිරියට යන්න කොන්ද පරිණති ගතියක් නැගේ තියෙන්නේ. නමුත් ඒ එහෙම වුණොත් දෙන්න උත්තරයක් තියෙන බෑ. උත්තරේ තමයි එහෙම වුණොත් Taman ඉන්න ඉරියව්ව දන්නවනම් අරකට උත්තර ලැබෙනවා. ඊක දවසක් ඕක දෙකක් තුනක් කාඩ පස්සෙ එනවා අරක කිටි මාර්ගයක් නම් ආපකදී කඩාගෙන එකයි කරන්නේ. අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම වැඩසටහන සම්බන්ධ වෙලා දවසේ ඉඳලා මට පොඩි ප්‍රශ්නයක් තිබුණා අහන්න. අනිත් අයට දෙන පිළිතුර වලින් මම ටික ටික ඒක निराකරණය කරගත්තා. මොකද මම ඊට වසර 20කට විතර පෙරේතර භාවනා කරලා තියෙන්නේ. ඒ භාවනා කරන අතරේදී මට හොඳින් මගේ කලින් සිට වෙනලා යන ආකාරයක් මගේ සාමත් වෙන්න බදලා යන ආකාරයක් මට දැర్శණය වුණා. භාවනාවක් තියෙන ආසාව නිසා වැඩි දියුණු කරගෙන හිටියා. ඒ අතරතුරේදී භාවනා කරනකොට කවුරු හරි ඇවිල්ලා භාවනා කරන වෙලාවේ කොන්දට ගහලා භාවනා කරනවා. මම විසිලා යනවා වගේ එකක් දැනෙනවා. දැන් ඊයේත් මේතර භාවනා කරනකොට මට ඒ වගේ යමක් දැනුණා මම ඔය ඉතින් භාවනා අන්නතර කරලා තියා ටිකක් කරන්නම නැතුව ඊත් ඒ වගේ දැස්සේ බලවම මම මොකද කරන්න ඕනේ කියලා යාලා එතකොට නැගිටතර පස්සේ තේරෙනවාද ඇත්තටම කවුරු හරි කරපු දෙයක්ද නැත්නම් මනසෙන්ම හදාගත් එකක් කියලා දෙහිතෙන්නේ මම හිතනවා සමහරට මේ අහලා පහලා හිතුවේ අපි මේ මාසල දැක්කල දන්නේ නැහැ හැරලා හිතන සමහරට දකින්න පුළුවන් මම තල්ලු වෙලා තියෙනවා. හරි. නමුත් ඒක කවුරුට ගහලාද නැත්නම් කයෙම අපේකද? කවුරුට පයින් ගහලාද ඇත්තටම? නැත්නම් තල්ලු කරලා වගේ ක්ෂණික සිද්ධ වෙනවා. මගෙන් තල්ලු කරලාමද නැත්නම් මේ හිතට ආවේකද මේ? මම සමහර තල්ලු කරා වගේ තමයි දැනන්නේ. වගේ හරි මං කියන්නේ තල්ලු කරන ජීප් දැක්කද තල්ලු කරන එක නෑ. ඉතින් එතකොට Tamanට හිතෙනවද මේක මනසෙන් කරගත්ත දෙයක්ද නැත්නම් ඇත්තටම කවුරු වෙලා තල්ලු කරලාද? සම්මාස ඉතින් මට දැනුනේ මම භාවනා කරගෙන හිටියම ඒක කොහොමද සත්‍ය නැහැ දැනෙලා තමයි සිහින් ඉන්නේ මේ ශනික මේක සිද්ධ වුණා ඔහොම තල්ලු කරන එක දිහා තමයි යන්නේ කෙනෙක් දැකලා බුදලෙ දැකන්නේ ඒක නිසා අපිට කියන්න බෑ මේ සැලසුම් කරලා කවුරු හරි මේ භාවනා කරන්න ගැහුවපයි ගිහිල්ලා කියන්නේ ඒක සුද්ධ කරගන්න ඕනේ එහෙම නැත්නම් අපිට යන්න බෑනේ ඊට පස්සේ පේනවා මේ ඇඟේ මේ වගේ කම්පන චංචල අනිශ්චිතතා එනවා ඒ හැම එකකින්ම පෙන්වන්නේ මේක උඹට පාලනය කරන්න බෑ. නමුත් අපි ඒක අපි බන්න ගන්න අපිට පේන එක තර්ජනයක් විදියට අපිට පේන එක අවාසනාවන්ත දෙයක් විදියට භාවනාවට බාධාවක් විදියට. මේකට හේතුව මං බලාපොරොත්තු වෙන භාවනාදී මෙහෙම දේවල් නොවිය යුතුයි කියලා. එහෙම දෙයක් බුදුහාමුදුරුවෝ කියලා නැහැ. ඕනම දෙයක් භාවනාදී වෙන්න පුළුවන්. එහෙම වෙනකොට ඉස්සල මේ මෑණියගේ ප්‍රශ්නේ වගේ තමන්න තියෙන නැවත හිත කයට ගන්න පුළුවන් නේ. කියන්නේ ඉන්න ඉරියවට ගන්න පුළුවන් නම් තමන්න තේනවා හානියක් වෙලා නැහැ. දැන් එතෙන්ට යන්න පුළුවන් නමුත් මේ සලකා බැලීම කරන්නේ මේ කයේ තියෙන බලාපොරොත්තු නැති කම්පන චංචල නিত্য සංඥාවේ අධිකකම නිසා මේ අනිත්‍ය පෙන්නකොට ප්‍රතික්‍රියා කරනවා. ඒකට ලෑස්ති වෙලා ගියොත් නෑ මේකට වැඩි අනිත්‍ය දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා මේ තියෙන්නේ තිබියවා මැරෙන්නේ මැරියෝ කයට මොනවා වුණත් කමක් නැහැ කියලා ගියොත් තමන්ගේ හිත එන්නේ එන්නේ එන්නේ ප්‍රතිශක්තියක් වැඩෙනවා එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා මේ කයට තියෙන ආසරේ නෙවෙයි මට තියෙන්නේ මේ කය මට අයිති දෙයක් නෙවෙයි මම මේ දෙක හරි දැට මේක නීත්‍ය සුඛ සුභ ආත්ම දෙයක් නෙවෙයි නමුත් මේකට ඕන වුණොත් ඕනේ දැඟලිල්ල දඟලන. දැන් පිස්සු ඇති මිනිසයා පුදුමාකාර දැඟලිල්ල දඟලනවා. නමුත් එයාට ආශාවට නෙමෙයිව කරන්නේ. මේ මනසේ තියෙන ක්‍රියාවලිය. අපි ඒක දකින්නේ අභාග්‍යයක් විදිහට, ඒක දකින්නේ අමලියක් විදිහට කරදරයක් නම් අපිට බීචිකාවක් ඒ වගේ මේක පිළියම් කරන්න ක්‍රමයක් හිතෙනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්. භාවනාදී උඩ වැඩි දේවල් උනත් වෙන්න පුළුවන්. ඒ නිසා මම වෙච්ච කිසිම දෙයකින් බාකේ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල් වෙන හරියක් වෙන්නේ කරපු දේවල් වලින්. ඉතින් බලන්න කවුරු හරි මේක කරාද කියන එක මම දැන් තහවුරු කරගන්න ඕනේ. මම මේ භාවනා කරන තරහෙන් කවුරු හරි තල්ලු කරා. ඒ නිසා මට ඕනකමක් දුන්නේ නැහනේ. එහෙනම් මේක ගැන විනිශ්චය කිරීමට හෝ මේ සාකච්ඡා කිරීමට අයිතියකුත් නැහැ. මොකද සිද්ධ වෙච්ච දේ. මේ විදිහට යන්න ගත්තොත් අපේ ජීවිතේ 99%ක්ම ප්‍රශ්නය. ඉබේ සිද්ධ වෙන දේවල් හැබැයි අපි හිතනවා අල්ලපු ගෙදර මිනිහා ඕනියක් කරලා ඉන්නේ. ඉතින් මොන කරන්නේ? අවසරයි ප්‍රසන්නස මට දෙවි ප්‍රශ්නයක් තියෙනවා කියන්න. ඔබස්තුන් භාවනා කරනකොට මේ සමාජය නැගින්න ගතියක් මේ ඇඟ චලනය වෙන ගතියක් අරගෙන ගතිය තිබුණා. ඒ වගේ මම වැටලා කියනවා නිකන් ඒක මොකක්ද දැන් කම්පණයකින් වගේ වැටෙන වෙලාවල් තිබිලා තියෙනවා. එතකොට අපි ගොඩාරිය ළඟ හිටිය භාවනා කරනකොට ගොඩාරිය නැත්නම් භාවනා කරා. ඒ භාවනා කරන ස්ථානයේ තමයි ඒ දෙසරයක් වගේ තල් කරනවා වගේ එකක් දැනුනේ. ඊට පස්සේ මම භාවනා නතරපල්ලක් තිබුණා ස්වාමීන් වහන්සේ. දැන් ඊට පස්සේ දැන් මේ නැවත පටන් ගන්නකොට තමයි මට ওই දේ සිද්ධ වුනේ. මම ඒකත් එයාට හරියම හිතලා මට අයින් කරගන්න පුළුවනේ. මොකද මේක ඉදිරියට දිගටම පවතින එක නේද මට දැනගන්න. දිගටම පවතින දෙයක්. පවතින පවතින. සිවුර සංසාරේ ඉන්නක ඕල්මා. අපි ලොකු සංසයේ ඉන්න කාලේ කියනවා 1911. අයිතන් 13 වෙන්නේදී දැන් ස්වාමීන් වහන්සේට අවුරුදු 13 නේද කොහෙද? පැවිදි වෙලා ගමේ පන්සලක ඉඳලා පස්සේ අරණ්‍යයට ගියාලු ඇති වැඩක් නැහැ. පමේ වන්දලේ වැඩේ වෙන්නේ නැහැ කියලා. අරණ්‍යයට ගියට පස්සේ අවල ඒ ශාන්තිලගෙන් අවසරයි ශාන්ති මං ආවේ භාවනා කරන්න. අනේ නම මෙහි කියන භාවනාවක් නැහැ. අපි මේ කරන්නේ චතුරාර්යක භාවනා කරනවා වන්දනා කරගෙන ඉන්න ටික විතරයි වල. ඉතින් කිව්වලු එහෙම කරන ශාන්ත ගමේ පන්සලෙත් මං කරා. මට භාවනාවක් කියලා කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ ලොකු ශාන්ති කියලා භාවනා ශාලාවේ නෑ මේ පිරිස වන්දනා කරලා ඉවරලා එළියට ගියාට පස්සේ බෝධින්නාන්තේ ගාවට මේ හාමුදුරුවෝ ගිහිලා භාගපිටියට හිටිලා භාවනා කරලා දන්න භාවනාවක් නැහැ. පොඩි කොල්ලා දැන් සාමනීර. එහෙම ඉන්නකොට දැන් හරි සද්දෙත් ඇහෙන ඔක්කොම නැතු ඉන්නකොට බල්ලෙක් ඇවිල්ලා අත් දෙක දෙපැත්තෙන් තිබ්බලු කොට පිටිය උඩට ගිහලා මූණ ඉස්සරහා දාගෙන දිව එළියට දාගෙන කරගෙන බලන් ඉන්නවලු. ඒක පාඩද පොඩි එකනා කවුරුත් පලාතක නෑ අනික කට්ටිය ඔක්කොම ඒ ගිහිල්ලා ඒක පාඩ ඇඟ හීතල වෙලා ගියාලු එන්නකොටම කල්පනා වුණාලු මම මේ වෙලාවේ දැන් බය වුණොත් මේ බයත් එක්ක නැගිටින්න ඕන ඒ නිසා මම කරබන ඉන්නවයි කියලා එච්චර ටික වෙලා ගියාට පස්සේ ඒක තේරෙනවලු ඒක මනසින් ඇති වෙච්ච එකක් කියලා ඊට පස්සේ ලොකු සංජ අපිට කතා කරන්න 88යි වයස එදා මම බය වුණා නම් තාමත් එතන කිව්වා එච්චරයි කියන්නේ නිකන් තාමත් බල්ලත් එක්ක තාම ඒ වැඩ. මංගේ ගිය නිසා දැන් කියදයි කොහොමනේ උට වැඩි දේවල් එනවා. ඒ ඔක්කොගෙම කරන්න හදන කාය ජීවිත තියෙන අපේක්ෂාවට පොඩි කුත්තුවක් දාලා යන්නේ. ඌ තම්බන කන්නේ තම්බන කපන් බැදගෙන කන්නේ බැදගෙන කපන් කරලා දෙසරත් උතරක් හොල්ලලා බලලා ඔය එනේ කවුනත් යනවා යන්න වැඩ නැහැ නේ ඉතින් තල්ලු කරලා අපි ගණන් ගන්නෑ ගණන් ගත්තොත් තමයි කෙලේශයක් වෙන්නේ ගණන් ගත්තේ නැත්තම් අපිව නලව ගන්න බෑ අපිට අපිව පටලව ගන්න බෑ අපිව කුප්ප ගන්න බැරි නම් කවුරුත් එන්නේ නැහැ මොන්න පින්සු සරිදාසෙත් තුලපණි මට හිතන භාවනා කරනට ඇවිල්ලා කනත දෙයක් තල්ලු කරලා දාලා මොකද වෙන්නේ කියලා බලන්න ඕම වෙනකොට ඒ මම එව්වට නම් හරි මාසක් කොල්ලලා දාලා බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා බලපන් කියලා මේ කය මගේ කියාගෙන හිතාගත්තට පස්සේ කරන කෝලම් ටික මේක කන්‍යම් මරණ්‍යම් කියලා බය කරලා කරන කෝලම් ටික මැරෙන කම්ම බය කර කර ඉන්න. උඹ තම්බන ගන්නේ තම්බන කපම් බැදගන්නේ බැදගන්නේ දීලා බැලුවොත් ඔය මොකක්වත් නැහැ. මේක එක සැරේ යන්න බෑ. ටික ටික ටික ටික මොන දීලා දීලා දීලා ඊට පස්සේ දවසක් එනවා මොනම දෙයකට හරි බය වුණොත් කෙලෙසයක් බය වුණොත් මාර පාක්ෂිකයි මේ බය වෙන්නේ දින කයටයි ජීවිතයටනේ ටික ටික ටික ටික දෙන්න ගියාට පස්සේ ඒ බය ඇරෙනවත් එක්කම කෙලෙෂේ නැති වෙනවා මායя නැති වෙනවා අමරණියත්වයටපත් වෙනවා. ඉතින් නැති වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ අඩු වෙනවා. ඕකම එනවා ඔච්චර බය නොවී යනවා. ඊට පස්සේ දවසක කතා නොකර නිකන් ඉන්නවා. එතකොට ඇවිල්ලා ඇත්තට මේ කලබලෙත් නැතිලා. ඒ දෙකම එකමයි. එකම ප්‍රතිපන්නව සිද්ධ වෙනවා. අපි මෙතන විනාඩි 45ක පමණ කාලයක් ඉතලා තියෙන්නේ. මේ සක්මණේට තියෙනවා ප්‍රශ්න මේ ලිඛිතව දාන්න මේකට මේ සම්බන්ධ වෙච්චි ශිර දිනාට මේ සිද්ධ වෙනවා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා ශිර දිනාටම තෙරුවන් සරණයි